දුවන් ඊමාමුම ආඛිරත් දුවන් ඊමාම් විකම කන්නු බෙලෙවෙන ඒගොතුන් එම්ම ෆුර්තම බයන් කුරවණි මා යකුනු ෆිල් ඛබ්රි කබ්වලගේ හිඟාදාන කන්තත්තහුගේ වාහකා مي عقيدة في ولا مري مي بيان قراني إمام ابن تيمية مداروني ومن الإيمان باليوم الآخر الإيمان بكل ما أخبر به النبي صلى الله عليه وسلم مما يكون بعد الموت آخر الدوهن إمام كترنه منني رسول الله صلى الله عليه وسلم خبر دوا فاوا هريها كمكا إبهي مروما فهوغا Eh, hingaane kan tattaka behegotun rasulullah sallallahu alaihi wasallam khabar devva fawa huriha kamakan imam bun marhuma fahuga hinga daane huriha kamaka imam bun ei akhirat duhan imam ge terege himene kameke ei fayu'minuna bi fitnatil qabri wa bi azabil qabri wa na'imihi ehinkamu ahlus sunna wal jamaatu ga ahluren imam ve kavvaluge imtihan imtihana kavvaluge hinga daane imtihana kavvaluga ಕುರವೇನ ಇಮ್ತಿಹಾನ ಕವ್ವಳುಗ ಕುರವೇನ ಇಮ್ತಿಹಾನಕ ಈಮಾನ್ವೇ ಎಯಿ ಕವ್ವಳುಗೆ ಅಜಾಬ ಕವ್ವಳುಗೆ ನಿಯಮಿತ್ತಕ ಕವ್ವಳುಗ ಬಹಿಗ ಅಜಾಬ್ ವಸ್ ಕವ್ವಳುಗೆ ಬಲಿಬೆ ನಿಯಮಿತ್ತವ್ಯಸ್ ಎಂಕಮು ಇದಾಳವನಿ ಫಯುಮಿನೂನ ಬಿ ಫಿತ್ನತಿಲ್ ಕಬ್ರಿ ಕವ್ವಳುಗ ඉම්තිහාන එබෑමිහුන් ඊමාන් වේ අදි කව්වලුගේ අසාබරා කව්වලුගේ නියමිත කව්වස එමිහුන් ඊමාන් වේ අරගොණමෙන් التهيات فهو التهيات دعاء دنهم الله سبحانه وتعالى اللهم إني أعوذ بك من عذاب القبر ومن عذاب النار ومن فتنة المحيا والممات ومن فتنة المسيح الدجال اتان آه، ركاتر كمان إدوي الله حضرتهم كبلوغ امتحان كبلوغ امتحان ركاتر كمان إدنغ بجي أي فتنة القبر كبلوغ فتنة أي امتحان أي كربيتين سوالين أي تين سوالا مؤمنون الجواب دويني إهم بيك الجواب نو دويني فأما الفتنة فإن الناس يفتنون في قبورهم فيقال للرجل දෙන්ගේ ඉම්තිහානුගේ වාහක දන්නාෂේ මීස්තකුන් ඉම්තිහානු කුරවේනතේ එමිහුගේ කව්වල තහුගා මීහාය බුනෙවේනේ එබහින කීරු මුන්කරු දෙ මලායිකෙ බේකලුම් වඩාගෙන් මීහාය දන්නවානේ මන් රබ්බුක වමා දීනුක වමන් නබියුක මිතින් සුවාල් tin sual anga wes devva fe hoti tin suale kureveni ehna mes mu'minek kamu gawanya tin sual jawab deveni man rabbuka kalek rabbaki ka ku he wama dinuka kalek dinaki kun dinen he waman nabiyuka adi kalek nabiyaki ka ku he mitin sual kureveni دم داروني فيثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا وفي الآخرة الله سبحانه وتعالى إمام بميهم ثابت قربانته بالقول ثابت ثابت پڑوں ویگم وابس پھڑوں گے بھائی جواب گم ثابت کو دیوان اے مہوں نے الہام کو دیوان اللہ سبحانہ و تعالی یہ کہ جواب تین سوال کے جواب فی الحیات الدنیا و فی الاخرہ دنیا کے صلی اللہ ہوں ثابت کو دیویے صاف بہی لا الہ الا اللہ کے کلمہ پڑوں و فی الاخرہ ادی آخرت دو ہو گئے قبڑ گئے اللہ ثابت کو دیوانے مومنوں ثابت ویغم وابا سڑوں اے بھئی یہ تین سوالوں کے جواب اے تین سوالوں کے جواب اللہ سبحانہ و تعالیٰ مومن الہام کو دیوانے خب بروا فیقول المومن مومن و گونیا بنانے ربی اللہ کے کلان گے کہ اللہ ہے کے رب کی اللہ ہے ول اسلام دین ادی اسلام دین کی ای تمنا کے دین ہے و محمد صلی اللہ علیہ وسلم نبی ادی محمد صلی اللہ علیہ وسلم ای ہرنگ نبی مومن مومنقّہ گونیا می کو جواب دینے අම්මල් මුර්තාබු දැන් දුනියේක ශක්කුගේ මතීක ඔළුන මීහු නොබෑනු ලෆාකම් ඔළුන මීහු ඉස්ලාම් දීනාදිතර ශක්කු ශක්කුකම් මතීක ඔළුන මීහු එමීහුන් ඒගේ මීහක් කමුග වඤ්ඤා ෆයකූලෙන බානේ හා හා මුර හිතාමෙක්ගේ බොඩ කමයි ලා අදුරි තිමන්න කන්නේගේ සමියතුන් නාස යකූලුන ෂයින් ෆකුල්තු මීස්තකුන් එච්චකේ බුන උලේ තිතිමන්න අඩව හිමේ ඒ තිතිමන්න ස්බුනමේ ශක්කුගේ මතීකේන කබ්බලගේ සොන්නානේ ෆයදරිබු ෆයදරිබු මිර්සබතින් මින් හදීදින් දැන් මලායිකතා ජස්සවානේ නගයාගේ බඩු හම්මුට්ටකුන් දගඬුග දගඬුගේ හම්මුට්ටකුන් ජස්සවානේ ෆයසීහු සයිහතන් ඒන හේරි ගන්නානේ යස්මවහා කුල්ල කුල්ලු ෂයින් ඉල්ලල් ඉන්සාන් මුරිහා එච්ච අඩ වහානේ ඒන හේරි ගන්න අඩ ඉන්සානා ෆියවා වලව සමියහල් ඉන්සානු ලසයික ඉන්සානකන් අඩ වෙජ්ජියා එන හේනතේනේ ඉන්සානකන් අඩ ඉහා බාරගෙන හලෙලා වැගන්නානේ ඒ අඩු වකි වරකක් ගදවීමක් ආ ඉන්සානුනක නීවේ ඒ වකි වරක ඉන්සානුන අඩු යමුක කුලදානක අල්ලාහ් දෙවෑෆවන්නේ ඒ වකි වරකන් අඩු ගදවෙච්ජක ඉන්සානක නීවේ ඒ අඩු ගයිබෝ ගෙන්දේ මිහාර මිහාරග සයින්ස් වරින් වෙස්ටේ කොෆියේ එහම තේ දෙන් එමින් ගබූල් කොෆියේ ඒකි වකි වරකන් අඩු ගදවීම වකි වරකන් අඩු ගදවීම ඉන්සානගේ මේ ඵලයගෙන්ද මේ කම්ෆයි ඵලයගෙන්ද එයවුර අඩු ගදවෙච්ච කදේ ඉන්සානක නීවේ යඩේ ඒගොත්තුන්ගේ මයිතා හේරිගන්නනි එහා බාර ඉන්සානකන් අඩු වෙච්ච රසූලුල්ලාහ් හදීස් පුරකරන හේනතිකම් වෙට්ටේ නේන ඉන්සානා ඉන්සානුන් නුහුරි හැච්චන් අඩු අහානේ ඉන්සිනා ජින්නිනා නුහුරි හැච්චක් කබ්බලෝගේ අසාබුගේ අඩු අහානේ රසූලුල්ලාහ් හදීස් පුරකරවනි ඉන්සානකන් අඩු වෙච්ච යනොත ජින්නියකන් අඩු වෙච්ච හේනතිකම් වෙට්ටේ නේන Enkam kalau guna fenna ne ba manzarta miga burustanu ko ba direchi echi san asar kuratan fenna ne e adu yigenge echi san adu yene kabbalo ga hinga azab ga adu faggado ثم بعد هذه الفتنة إما نعيم وإما عذاب دم امتحان فهوغا إبهي تين سوال فهوغا إهنيا ميها واهوشي نيمتوغا إهنيا عذابوغا كافر ميها واهوشي عذابوغا أدي مؤمن ميها واهوشي كبلوغا بس نيمتوغا إتانغا سبهر نيمتا عذاب كبولوغا سبهر نعمة عذاب මේ කව්වලුගේ අසාබ කව්වලුගේ ඉම්තිහාන ඉන්කාර කුරේ මුතසිලායි මුතසිලා එමිහුම් මිබුණනි එමිහුන් නුෆෙන්නාති සබබ කි එමිහුම් මිබුණන් තිමන්න මෙන්න කන්නු ෆෙනේ කොන්න ඉරකු එන අසාබෙක් ගවනි කොරේ ඒන සවාල්තක කුරවේතියේ එහෙම් වෙගෙන් තිමන්න මෙන් ගබූලෙන් කුරාන මෙතියේ විදාලවනි ජවාබුගා අහලු සුන්නල් ජමාතුගා අහලවරින් ජවාබුගා විදාලවනි තිමන් මීස්තකුන්නන් නුෆෙන්න කොම්ම එච්චකී ඒ වුජූදුගනවා එච්චෙක්කමකක් දලීලෙන් නොකරේ මීස්තකුන්නන් නුෆෙන්න බෑවරකන්ත වුජූදුගේ බවේ ලෝ මච්චන් නුෆෙන්න බෑවරකන්තත්ත මලායිකෙබ් බේකලුන්ගේ බවුලේ ජින්නින් වෙස බවුල ඉන්සානුගේ තෙරේ ගෑස් ෆෙනේත ඉන්සානාගේ ලොලන් නුෆෙන එහෙන්කම ඉන්සානාගේ ලොලන් නුෆෙන්න කොම්ම එච්චකී ඒ නුවා එච්චන් නුන් ඒ කිය මේ දාරවනි අන්න ආදම echennu ei kiye ni dalwani anna adama إدراك أن عدم إدراكنا ورؤيتنا للشيء لا يدل على عدم وجوده ووقوعه تمنى من نفنى إتش تمنى من نفنى إتش أي وجودك نوا إتش كان كما كدليل نكره نفنو لولن نفنون أي وجود كانوا مكان كم الدليل إنه كره قد كذا فكم من أشياء لا نراها وهي موجودة كها بعور إتشفيه دنيا كوجود كم كهرم نكن نفنه ومن ذلك عذاب القبر إيه كترنة قبر كقبر عذاب سمين جندني අදී කව්වලුගේ නියමිතව සිමෙන ගෙන්දනි ඒක තෙරෙන්නේ ඉන්සානගේ ලුල කන්නු ෆෙන්නාන සබබකි ඒ දුනියවි කමෙන්නු ඒ ඛුරවි කමෙ දුනියවි හයාතකන් ඛුරවි හයාත qiyasen නුකරවෙන දුනියගේ හයාතෙන් කුරවි හයාතක කියාසෙන්න කුරවේන එහෙන් ගමුන් ඉන්සාන ෆෙන්නානි දුනියේක හිඟා කන්තත්ත දුනියවි කන්තත්ත ඒ අදීහෙන් හයාත ඒ කොම්මෙ මීහකවස් ඒ දුනියක් දතුරු කුරීම එකන්තන් ඉහසාස්වාන ඒ හයාතක් කොම මියකස් බදලු වීම ඒ මරහලා බදලු වීම කොම මියකස් ඉහසස් කරවෙන ඒ කුරියකු ඉහසස නුකරවෙන කම්වල ගසා බසවා මිහ ෆෙන්න නම කාකම දුනියක නුබෑකම් උලේ එබ්බස් මියකම් උලේ විදාන තම දුනියක නුබෑකක් කම්වල ගසාබ එතනක සවාබ එගේ නම නුවත ෆෙන්න නම නුවත අඩුයි වේ නම එබ්බස් මියක දුනියක නුබෑකම් උලේ කන්නු කරේන එහෙන් කම අල්ලාහ් දුනියක ඉන්සාන ලෙව්වි ඉම්තිහාන කට්ටකා ඒ මක්සදු ගෙල්ලිගෙන් එබදේ අල්ලාහ් සුබ්හාන වතාලා කම්වලගේ මන්සරතන් ඉන්සාන දක්කවා ෆියා ඉන්සාන කව්වලුගේ මන්සරත දක්කවා ෆියා ඒ මක්සදු ගෙල්ලිගෙන් එබදේ අල්ලාහ් ඉන්සාන දුනිය මච්චල් ලෙව්වි මක්සද ඉම්තිහාන الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا kalaange imaradirun hedde viras kalaange eitiya baabi hunge tereng emme he amal kurani kon mi ka ko to belle mattaka එහෙන් කම අල්ලාහ් සුබ්හානහු තාලා ඉන්සාන දුනියගේ ලව්වාෆනි ඉම්තිහාන කට්ටක එහෙන් කම අල්ලාහ් සුබ්හානහු තාලා උඛරවි එවස් කම දුනියගේ හුන්න ඉන්සාන කන්නු දක්කවා ඒ අල්ලාහ් ඉරාද කරව මිහක ෆියව ඒ බය නබී බේකලුන දක්ක වැෆවනි කබ්බලගේ මන්සරත අඩු ඉබ්බ වැෆවනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙක වඩාගෙන එකවලුගේ බය මන්සරත කවලුගේ මිස්තකුණ අසාබ් ලිබේතන් දෙක වඩාගෙන වේ කලේෆානු ඒ නබී බේ කලුගේ තරන් අල්ලාහ් ඉක්තියාර කරවි ෆරාතකන් අල්ලාහ් එකන් ඒව දක්කවා ඒ ඊමාන්කම් වරුගද කුරව මට්ටකා නබියාගේ ඊමාන්කම් වරුගද කුරව මට්ටකා අදි උම්මත ඒකන්තත්ත බයාන් කොත් දෙවාරු යකීන් කමා ඒක ඒකන්ත බයාන් කොත් දෙව මට්ටකා අල්ලාහ් සුබ්හානහු තාලා ඒකලංගේ රසූලුන්ගේ තරෙන් ඒකලංගේ හොබ්බේ විවේකලක ගයිබුගේ බයකන්තත්ත අංගවැදෙබ්බා غيب بيك كانت الله يكلا عن جرات كروي بي رسولنا يبهر عن جواد الوافا يكما كو عام انسان كان الله كانت تكي عن جواد نو دفا دين مي دالوني وعذاب القبر على نوعين كبلو عذاب مي بهيغن وني دبيكا دبيك كبلغ عذاب بهي ميواني فرتام بيكي عذاب دائم وهو عذاب الكافر اي كبلغ اس دائم عذاب بهي قيامتا هميا كبلغ اس دائم عذاب اي كافر ميها اللي بعذاب اي كافر ميها مشركون منافقون كبلغ عذاب هري قيامتا هميا اي قرآن قال الله وحي قرب فدان النار يعرضون عليها غدوبا وعشيا لميهم قمتشن ألفان شيرين كبلغ හෙඳුනා හවීරු බරාබරන් හුෂයල මුන්දාන දැන් මියායි බාවාලුනි ෆිරාවනා බෙහෙගතුන් එන්නම ඉල්මරි මිදාල්වනි ආය ශාමිලේ හුරි හැම්ම ආය ආයෙන් හුරි හැම්මෙන් ගමච්ච ශාමිලේ බයි හුරි හා කාෆරුන් ගමච්ච ශාමිල් වෙගෙන් වාවා කමන් ඉල්මරින් විදාල වෙපවනි මි ආය බාවාලුනි ෆිරාවනා බෙහෙගතුන් ෆිරාවනු කව්වලුගේ සන්දාලෙවේ දෙයිරු දුවාල අලිෆාන දුවාලකු දෙයිරු එන කව්වලුගේ අන්දාලෙවේ ilmi midaalwani miyaa fironan khaasbege firona behegutum baabale unu kamugaviyas muriha kafiru miyaatuga shamil be eppi azabu devene komme duwahu kafarunna kabbaluga ei giyamata jehende devana bayakam yati yakunu ila muddatin thumma yanqati ei waki muddataka hama kabbaluga azabu libemi hum وهو عذاب بعض العصاة من المؤمنين أي مؤمنون كترين بأ أورد فاوا بأمي هن الدنيا كانوا بعمل كفتي بأمي هن مؤمنون كترين තවබානුමුගේ සවමුන් එමිහුන් නක්කබ්වලුගේ අසාබ ලිබේ මුන්දාන අඩුව හැෆ කන්නේ හුන්නානි බයි බේෆලොන් කබ්වලුගේ අසාබ ලිබේ කුඩකමු දාතක තින් රක්කා තිරනවා මිහාවස් කුඩකමු දායරුගා එකම රක්කා තිරනවා මිහාය ගයන් නජිස් පුරා ගොත එකන් කුරා මිහායවස් කබ්වලුගේ අසාබ ලිබේ adi neti moshta mi hun navves kabbalu ga azabe bahari rasulullah sallallahu alaihi wasallam do ko hadis pul kuravi kale fanu de mahane ga atum wada ganna ni ko kale fan hadis pul kan mi de mahana ge tibi de mi hun nange azabu libe e de mi hun nange azabu libe mundani ma bodu kamek ge sababa kunnu ne eba hitie ba mi hun kuda kuda kamek gotu ga deke kamek ge sababu ne mi hun na azabu libe mundani ekaki ei ekuda kamudaru ya rakkatere no mi hae adi anekaki ei neti moshta no mi hae duniyeka එහෙන්කමුන් එයි කව්වලුග අසාබු ලිබේ බය කන්තත්ත දැන් විදාලවනි فيعذب بحسب جرمه ثم يخفف عنه එනගේ ෆාෆාගේ නිස්බතුන් එනන් අසාබු දෙවමුන් දානේ කව්වලුග දැන් එන කිබන් කන් ලුයි කුරවේනේ වකද යන්ගති අන්හු අසාබ් බයිෆර එනන් අසාබ් කෙඬිගෙන් දේ කව්වලුග බිසබබි දුආ ඉන් දුආයගේ සබබුන් එබහි එනගේ ගායිත්තිමාගේ මීහකු නුවත සෝලිහු දරියකු දුනියේක හුරි එන දුආ කරුන්ගේ සබබුන් කව්වලුග අසාබ් කෙඬිගෙන් දියේ এই খাবারকে ফায়দা কুরআন মি আমার মুফা ফায়দা কুরআন তিন চেক গবা কর রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম বায়ান কর দেবা এই গে তেরেং এ নাগে সওয়ালি হুদারিয়ে তারবিয়াত কো দু কো ফাদিয়া সওয়ালি হুদারিয়ে এ কুজা কুরা দুয়া এ না খাবারকে ফায়দা কুরআন এ বা হাকে বুনি এ নাগে দারিয়ে নুয়াত তিমাগে মি হেন নুয়াত এ নুম বেস মি হেন হে ওই দে মি হেন না দুয়া করুম গে সওয়াবুম খাবারকে এ না আযাব কেন্ডি গেন্দে আও সাদাকাতিন নুয়াত এ নাগে ফরাতুম মি হাকো সাদাকাতে কুরি দুনিয়েগা එනගේ දරියෙන් වත තිමාගේ මිහෙන් එනගේ ෆලාතුන් සොදගාතෙක් කුරි එකමගේ සබබ මස් බයිෆාරු එනයි කිබෙන් අසාබ් කණ්ඩිගෙන් දේ අව් ඉස්තිග්ෆාරින් නුවත එනගේ දරියකුන් වත ගා ඉතිමාගේ මිහක් වෙන ෆාෆ ෆුස්සෝ මං එදුනි අල්ලාහ්ගේ හදරතුන් ඒගේ සබබ මස් බයිෆාරු එනය අසාබ් කණ්ඩිගෙන් දේ අල් කියාමතුල් කුබ්රා වමා යජරී ෆීහා මේ බාබුගම බයම් වෙක මනි බොඩු ගියාමතුගේ වාහක අදි එදෝහුගේ හිඟා දාන කන්දත්තහුගේ බය වාහකත قيامة به جنب دي بياك أي قيامة الصغرى يا قيامة الكبرى صغرى كودا قيامة أي ميها مرمفه أنا كودا قيامة يقام بي كبر تريجي بني أنا كودا قيامة تكا أما قيامة كبر كودا قيامة تكا بدو قيامة تكا بدو قيامة أي آخر الدعاء كي القيامة الكبرى أي بدو قيامة أي آخر الدوس قيامة الدوس إلى أن تقوم إلى أن تقوم القيامة الكبرى فتعاد الأرواح إلى إلى الأجساد أي قيام الدوس බඩු කියාමත කියයි ආඛිරත් දවසෙයි ඒ කියාමෙක් ගායිමවා වගුතු එයි ඒ වගුතුග ෆුරානත හරිගණුතක අමුරා රුජුව කුරවේනේ وتقوم القيامة التي أخبر الله بها في كتابه دين الله سبحانه وتعالى كلام فتوك بيان كرب فا إبا قياما حساب قائم ويه وعلى لسان رسوله هدي رسول الله صلى الله عليه وسلم كريفان قدو دو فلمتنگ بیان کرے وی قیام حساب قائم وی واجمع عليها المسلمون ادي إدوس انان کم علم رنگ ہریہ میں من اجماع وڈا گا انان دو ہکما فيقوم الناس من قبورهم دم ميستكم كبرتكم تدوغن دا تدوغن دانته تدوانته لرب العالمين الله سبحانه وتعالى حضرت الرجوما حفاة عراة غرلا مصفيا اوريان حالوغا ادي ختان وسنكروي حالوغا ای انسان ہن نہ فری ہمایا خیتان وسن کر وے حالو کھب ولن تے دعا ہندو گا می ہن تی وے نی فری ہمایا ای وسونی کمن ہر گڑا کو وے فین ہن نہ خیتان وسن کر وے حال مصفیا اور یان حالو گتی وے نی انسان وے دوہ گا فیرا وس نہیں ای دوہ کو فیرا وس نہیں اللہ فیران دبی می ہا کفیا وے ای دوہ گے می فیران دے نی ابراہیم علیہ السلام ای دوہ گا دم ویدال ونی شرحہ کے ویدال ونی والجزاء وعلى ثابت بالعقل وواقع في الشرع කියාමයි මේ කියාමත කීමී බයෙන් මෙහොන් ඉන්කාර කොෆෝරි කමයි ඒ මක්කාගේ මුෂ්රිකුන් එම්මෙ බොඩ ඉන්කාර කුරි ගියාමයි ගායම් වාන කමයි එමිහොන් එමිහොන් නම් හේවෙනී හෙම්බුනී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කියාමතක වාක දෙක්කම හේවෙනී එමිහොන් මජලකම් වණී එමිහොන් ගබූලෙන් නොකරවසි කුණිතාක ගබූලෙන් නොකරවේ එමිහොන් මේ බොනනී තිවන්නමෙන් වෙය්යව්වේ ෆනාවේ දියුමක් පහුව දෙන්කි හිනෙන් හේ අලුන් අමරා තිවන්නමෙන් දිරොවේනේ අයිදා මිතුනා වකුන්නා තුරාබන් වයිදාමන් අයින්නා ලමබුඋසුන් තිවන්නමෙන් වෙජ්ජව්වේ ෆනාවේ නැති තිමෆහුව දෙන් අලුන් අම්රා තිවන්නමෙන් දිරොවේනේ ඒ වාන කවන්න ඕනේ කොබෑ තිවන්නමෙ කාබපයි එමිහුන් වස් එත زمان මරව ගොස්පාවා මිහු කොබෑ හියේ මිහු මිමුණ කන්නු විස්නේ විස්නේ නු කනවේ එහා දුරක විදාලවනි ගියාමෙත් දෝහුග අමලුතක අමලුතක ජසාලිබුම කී එයි අක්ලී ගොතුන්න අබහි බුද්ධිය ගොතුන්න ශරවි ගොතුන් සාබිතු කමකේයි අමලුතක ජසාලිබුන් බුද්ධියස් ගබූල් කුරා කමකේ බුද්ධියස් දලීල් කුරේ අමලුතක ජසාලිබෙන් ජිහේනකන් فإن الله نبه العقول الله أني هتك අංගවැය දෙවෑෆය එකන්ත في مواضع كثيرة من القرآن القرآن إتت تنقى الله وني إباحك بيان قد دفاف أقول لك تميها بسنين حقيقتها قيامة دوها كما أن نان الدعاء كان قروانا سنة دليل النتاس ගුරුවාන සුනතුන් දලීලෙන් නැතස් බුද්ධීගේ අහුල වෙරියක වෙජ්ජියා ගියාම දොස් අන්නානකන් එන إنا එන القرآن حيث ذكرها أنه لا يليق بحكمته وحمده أن يترك الناس නාස සුදන් الله سبحانه وتعالى بيان බයන් කොද්දෙව්වා ඒ එකලාගේ හික්මයි ෆුලා එකලාගේ හම්දු ෆුලු තනෙන් නුදේ මිස්තකුන් දූ කොල්ලුමක බේකාර ගොතු ගය ඉන්සානන්ගේ ඉන්සාන හද්දව ෆෙමන කී කුරන් කන නගල විස්නාල ඉන්සානා ඒනගේ අමිල්ල නෆස විස්නාල සිංගෙ තිමන්න දුනියන් අල්ලාහ ලබ්බා ෆෙමන කී කුරන් කන බේකාර ගොතුග බයනවත මක්සොත කට්ටකා හෙය ඉන්සානක ඉන්සානක එච්චෙන් හදාෆියමි හදනි මක්සොත කට්ටකා බොඩු එච්චේ දෙන්නේ ඉන්සානා efada bodati kantattam mikura insana duniya maccha me fonu ni kom maqsadek gahiyye insana fikur kollima enage sikundiya e suwal veriwana timanna anekka bekar gotuga baaya hama mihen hitan eri gotuga mihen ulelang baaya timanna duniya fonu wi famihiri ena visnalima ena suwa e suwal hituga ufedene aw yakhluquhum abathan wata evves beenu men neti bekar gotuga baaya Allah subhanahu wa ta'ala khalqu takun khalqu kurawaf evani insana bisnal me nagi hitanges walwe riwan la yumaruna wala yunhauna wala yusabuna wala yuaqabun emi huna evves kamakan amrunu kurawe gota evves kamakan nahinu kurawe gota adi he amale kurima sawabunu libe gota nuba kame kurima azabunu libe gota egotan insana du kulle ifawani heye wa an yakuna al muhsinu kal musi ihsan tirikum mihakan heo kame kurami ha duniyagi heo lafakan ule miha hamanu ba mihak fadan enawam wi heye أو يجعل المسلمين كالمجرمين وتمسلم مجرم فدا وام في هي سالك هي ولا فاميها ඒනෙන් ඒනගේ හේවලෆා කමුගේ බදලු එන දුනියක නුලි වෙජ්ජා එන හිතන් අරාෆාන් ත තිමන්න අනෙක් කයිනු ලෆාමි හා ෆදබාය ඒන එහෙරුලනි දුනියක නුලෆා කො තිමන්න හේවලෆා කමුල නිම කොබෑ ඒගේ ෆෑදාය ඒගෙන් තිමන්න ලිබුණු බදලේ එනගේ හිතන් අරානතා තිමන්නක ලිබේන බදලෙන් එබොයිබ්බාය තිමන්න හේවලෆා කමුල නීමා නොතehiyula faakun uluni mahama nubami heke ifadawi hayye nubami heka hayula faakun ulami ha ifadawana hayye muslimun kafiruna ifadawana hayye mujrimuna ifadawana bae fa inna ba'd al muhsinin yamutu qabla an yujza ala ihsanihi bayen ihsan terin emihunga ba marwegende emihunga ihsan terikamuga badaluli pumuga kurin وبعض المجرمين يموت قبل أن يجازى على إجرامه أدي بين نلفامي هون نبان نلفاكم ولا ميهم مجرم مروجن إبدي إيه أميهم إيه نع أميهم ك جرمه ك إيه أميهم ك نباكم ك عذاب وقوبة لبهم ك كورين فإن بعض آه، فلا بد أن هناك دار يجازى فيها كل منهما شك بس نتى اهم بما ادمي هن ابه رانغالو ميهاين انا انا رانغالو كاموge اجرو لبن جهنة ثانين أو جهن අදි නුබෑ මිහන් එන ඒ නුබෑකම් උළුමුගේ අසාබු නුබෑකමගේ අසාබු ලිබෙන් ජිහේන තනෙන් ඔන්නන් ජිහේනේ බුද්ධිය බගබූල කුරේ ඒ කොම්මෙ මීහක වෙස් ලංගලෝ හේල ෆාමියක අනියාය වෙවේ හිඳුක ඒන සිකුන්ඩි පුනානේ කොම්මස් තුවාකු තිමන්නම් මීති ලිබෙන් ජිහේනේ තිමන්න ඉන්සාෆු ලිබෙන් ජිහේනේ ඒ කොම්මෙ මීහකගේ සිකුන්ඩිය තොබී ගොතුන් එස්වාලු ඒකන්ත වෙරිවානේ කොම්මෙ මීහක වෙස් එනං අනියාය ලිබේ වගතුක දුනියෙන් එනං එකමක බදල් නොලි වෙජ්ජේනගේ හිතන් අරානේ හවා hitan arane hama komme mihegge hitabes e tobi gotun arane kafar vias muslim vias enage hitan arane timanna mikamuge badal liben jehene insaf liben jehene كما قال تعالى الله سبحانه وتعالى وحي كربا فدا දැන් මේ විදාලවනි වා මුන්කිරුල් බාසි කාෆිරුන් ගියාමෙත් දුවා ගියාමෙත් දුවා එබහි දේවන ෆහරත් දිරු වෙනකම ඊමාන් වා මිහා කි කාෆරකේ ඉන්කාර කරා මිහක දෙවන ෆාර දිරු වෙනකම ඉන්කාර කරා මිහා කිය කාෆරකේ අල්ලාහ් සුබ්හානහු තාලා කීත කුරාන් ගවහි කරවා ෆාවා ෆදායින් සාම අල්ලදීන කෆරු අල්ලන් යුබාසු කාෆරු මිහුන් යගින් කුරියේ එමිහුන් දෙවන ෆාරන් නුදිරු වෙනකම දෙවන ෆාරන් අල්ලාහ් අමරණු ගෙන්නවානකම අදී සල්ලාහ් එකන ෆයකූමුන් නාස් මින් කුබූරිහිම් හුෆාතන් මේ විදාරවනි ඉමාම් ඉබ්නු තේමියා මීස්තකුන් කබ්වලතකුන් තෙදුවේගෙන් දානේ අල්ලාහ්ගේ හදරත ජමාව මට්ටක බැහි මහෂරුගේ මෑදානා එමි ජමාම් වට්ටකා මිස්තම කබ්වල තකුන් තෙදුවගෙන් දානි ඔරියන් හාලුග අදි හුස්ෆයා අදි හිතානවස් නුකරවේ හාලුග දෙමියති ගියාමිද්දෝ හිඟා දාන බය කන්තත්තහුගේ වාහක ඒ වාහකදින් ඉරාත කරවිය හන්දුවාකු දැන් සවාලෙන් ඔබ්බේ ෆ්‍රොක්ස් වාලේ අයියදීම් මස්සලේ මෙහර ඒවාහකදි කුඩ කොබ්බ යාම්වගෙන් දාන මෙහර හයියතෝ කබ්බලු ගහම අසාබලි බමුන් දානී ෆුරානේ හරි හරිකට රදේච්චා බයෙන් ඉල්මෙරින් එමි හුන්දෙන් ඒ මිහුන්ගේ මාගින සුවාලතකුන් සලාමයි මට්ටකා ඒ බහුරි විදාලෝ එෆා කව්වලුගේ අසාබ් ලිබෙනි ෆුරානේ රේ ගියාමෙද්ද හොන රකයාගේ අසාබ් ලිබෙනි ෆුරානේ රා හරිගඬ රා දෙච්චර එවාගොත කී කව්වලුගේ හරිගඬ රා ෆුරාන රා දෙච්චන් අසාබ් ලිබෙන වාහකමන ෆියාමි වාගොත කීතුගේ මි සුවාලතන් උෆදේමි හොන්දන් ගලන් ඊමාන් නොවාමි හුන් එමි හුන් තෆාතු භාවිත්තවගේ සුවාලතක් කුරාන එමි හුමුනානි මිසාලකා Eh, කඩ කරක්වගෙන් ගොස් මිහ එන කියනෙන් ආසාබලි බෑ අලිෆානුන් අඳාගෙන දිය මිහ කියනෙන් හේ ආසාබේන අලි බෑනි මොමෙක් ගෝයන් කුඩ කුඩ වෙගෙන් දිය මිහ කියනෙන් හේ එන ආසා එන කම්බලෝ කියනෙන් හේ ඔන්නාන එන කුඩ කුඩ වෙගෙන් ගොස් එනගේ වහෙව්ස් නෙෆෙන්නා කුඩ කොලෙව්ස් ජනවාර කෑලාෆි මිහ එන කම්බල හිකො බෑ එන ආසාබලි බෑනි කියනෙන් මිස්වාල් තන් හිතකෝ ෆදේ නැතිව ඉල්මෙරින් දැන් ඒ කමුසලාම මොට්ටකා විදාල ෆවනි හරි ගන්න අනේ ෆුරාන රෙලි බෑනි එකමකු දලීල් තකුන් හම සාබිතු කව්වලුගේ සමාසාබලි බෑනි ෆුරාන රා හරි ගන්න රා දේච්චා كفروا دليل تكون ثابت نكم من سؤال في ذلك سبب كي دنيا كديرولم برزخ دير برزخ كديرولم كما قياس النكرة بين اي هن ديرولم تين ديرولم ميوتي دنيا في ديرولم برزخ ديرولم أخرى ديرولم تين ديرولم ميوتي تين ديرولم أنا إيجترين إبس ديرولم أنا ديرولم كما تشك قياس النكرة بين الله كلا دم تهوريها كما كا إكلانج بخاري روايته මීහකෝ එන ගෙදර පොළවස යකුරන බප්ප මරවීම අන්දාලාර අන්දාලා ෆාලිගේ එබ්බා වයව් විහුරවලාර අනබ්බ කණ්ඩක් ගිරවලාර ඒගොතේ එන මරවීම දර පොළවසියතා ඒගොත කන්තක් කුරි අල්ලාහ් වයන් අමර කුරවි ඒ වයාය කලේ ගෙතර ඒ විහුරවලේ චි ජමා කුරාර කණ්ඩන් අමර කුරවි කණ්ඩායේ خليك ترقير والدتي جماعة قرار الله كل دم تيس الله مخلوق ميس الله مخلوق ألف أنا الله ويكر وأنا إبراهيم فانا فيني يتشكم قوار هي بقول إبراهيم فانا فيني يتشكم قوار ألف أنا كندي أي كلام كل دم تهور هي كم كا كلام عمل فلا به قلت كم هي كسؤال نكره بينه إنسانهم عمل عمل انتفات وكلام عمل فلتا إن كم قدي فيرانو كهرجنا أتاس මෙහර අල්ලාහ් කීර්ති කුරානුක වහී කුරවවා අල් යවම නුනජ්ජී බිබදනික මේ කලියක හරියට තිමන් අල්ලාහ් රක්කාතර කුරවවා අවශ්‍යයි এই ফাহুং আন্না মি হন্না ইবরাতেকগে গত বে এই গুলজুম কাঁডা এ ভারাইক রাইক কাঁডা ফিরোন গরাও কুরাবি গরাও কুরাবি আল্লাহ ফিরোন ওয়াহি কুরাবি আল্লাহ ওয়াহি কুরা হার কালি গাহারি গাঁডা তুমি আল্লাহ রাকাতের কুরাবানা ফাহুং আন্না মি হন্না ইবরাতে গত বে দেম বুনে বে গত গে এনা লেক্কি এহেং এবেস মি এক গাহারি গাঁডে ফিনু ফেনে এনা গাহারি গাঁডো তি লাক্কা মিসরা ලක්කෑ පොතිදෙන් මිස්තකුන් නගෑගෙන් ගොසේන බේවිකම වනි ගබුරුස්ථාන එක්ක දැන් ඒනකමත් දැන් මුණනි දැන් ඉල්මරින් තහු කීකෝ ඉල්මරින් මුණනි සීදා යකින් කමාක එයි ඒනගේ හරිගඬ කියන මුණ වේනේ එයි ඒගේ හගීගතෙන් නේගේ දැන් මුණ වෙනි ඒ ෆිරෝනුගේ හරිගඬ දැන් ඒන නූනකස් එබහුරි ෆෙනිෆා වරක් ගින මිහුන්ගේ හරිත ඒගොත අලාකුණු මහුට්ට වරක් කුරීග බය මියුසියම් තහුගේ එබහුරි දාරුලා සාර තහුගේ එබහරි බය මිහුන්ගේ හරිගඬ වර දුවස් ෆහුරි වර සමාව එතක් ගරුණ වෙ ෆහුරි මිහුන් ගාරිතන් එබහාර හැම එතන ෆිරෝන ගාරි ගඩ නුස් නුමුරි එයින් ගමු සීත අනුව පුන වෙනේ ෆිරෝන ගාරි ගඩ කේ දැන් දැන් මි ආයත බිනා කොබ්බයි මිහුන් විදාලවනි දැන් වේදානේ ෆිරෝන ගාරි ගඩ පම ආයතන් කොල දැන් ඒගේ මුරාදෙන් නුන් එයි හැම ගියාමත හැම අන්නානේ හැබයක මිසාලේ ගොතුක ඉවරතේ ගොතුක ලව්වාන වාහකෙන් නුන් එක මුරාදකි එබ්බයක වියස් ෆහුන් ආ එබ්බයක ඉබරතක වියස් යති ෆහුන් ආමි හොන ඉබරතක වේෆා එහෙන් වෙගෙන් ඉල්මරින් ඒ තෆ්සීරුක විදාල වේ සීදා ගියාම තාම එක නුනේ මුරාදකි ගියාම තාම එක නුනේ මුරාදකි මිහාරු දුනියේක ඉම්තිහාන දෙම කුරෙනොත ඉම්තිහානුක මීහ කුමඩ වණු කිය ඇදිෆිය දෙන් දුනියේක ඉම්තිහාන තකො මීහ පාස් වේවා කව්වලක සුවාලත ෆරතම අල්ලාහ් බුන දෙවෑ ෆෝතියස් නිහාර යතින් සානු කියන්නේ යතින් සුවාලයන් නන්වාගෙන සුවාලෙ වෙස්නෝ යාර මීහක ෆන්සස් වාල දින සේන හල්ලු කොග්ගෙන් ගොස් හදාන විසාක ටීචරක මෙපුණනි මේ ෆන්සස් වාලු දිහස් වාලයන් නාන් ටෙස්ට් එක e gina kudin hawa sate ka hodana fansa suwar das kolla ka unda kulenno kam walo gemen nani tin suwar emme tin suwar jawab se ha kuru kuru ma dige vesno ehen naves mu'mina ka fiya wa ehmi kan etanga jawab nu devena kaman yoti anga wa nu devena jawab den oti etati begen kiya ka sena kan aden ni wene බයකු තිබෙගෙන් මේ කියා දෙනි දැන් එම් රංගලෝ කියා දෙනි මූමින කන්නවජ්ජනු බානුල ෆාමියා කවෙජ්ජියා මිසාරක එනි මිහොම කියා දෙනි ජවාබාච්චි එතා තිබෙක මුනාරේ තිමන්නගේ රස්කලාංගය කි අල්ලාහ තිමන්නගේ දීන කි ඉස්ලාම් දීන තිමන්නගේ නබියා කි මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ප්‍රථම ඒගොත කියුන් එයි කි හා බඩු බුද්ධිග බුල්නු කරවේ කම අල්ලාහ වහී කරවණී හියොලෆා මිහකම ගවඤ්ඤා එතාංග ජවාබු දෙවේනේ බරාබර කාකු මුන දෙන්ජිහේනේ එතාංග නුබෑ මිහක වෙජ්ජකන් නුදෙවේනේ අල්ලාහ ජවාබ් නුදෙවේනේ අංගවැෆ වාරෝ කියාදෙන තිබෙකන් එතා ප්‍රථම කමක ඒනේ කි හියොලෆා මිහකම ගවඤ්ඤා එතා මතීග තිබෙකන් කියාදෙන් ජේනතා නුජේන දැන් ඔතිනු බෑ මිහකක් වෙජ්ජ එමිහුන් අල්ලාහ චැලෙන්ජ් එක කුරානේ අල්ලාහ වයි කුරවන්නු කියේනේ ජවාබෙන් නුදෙවේනේ මිමිහුන් එපුනේ දෙනියතා ප්‍රථම ෆාෆා එකක් වෙස්වේ එක් ගොතකම් බලයපිය එහෙන් ගමුන් ඒ බොඩ බිදුවෙන් එනාකන් එවස් කහලා ෆෑදාන් යකුන් වානේ කව්වල දොරුගේ මහාන දොරුගේ තිබෙන් කිතම් මෙච්ච කියක සේනාකන් ඒ කියා ඉච්චිත ප්‍රථම විස්නාලියකස් මිහකන් ගේනේ නුබෑ චීතා ආ ඒ වාහකදී බයන් කුරාන මිහාරු මිතාංග බන්නේ කලේ කිවාර ස්වර්ගය කියක් ගුතනෙක් කන්න රකේ කියක් ගුතනෙක් කන් ගියාමත කියක් ගුතන එච්චෙක්කන් කිවාර එනම් මිහාර කියාදෙන ඉස්ලාම් දින් ඔයි ගොතා කම්පලෝගේ මිහාර එන ඇති එනම් යෝ කියාදෙන ඉස්ලාම් දින් ඔයි ගොතා මෙතා තිබෙගේ මිසාලක දෙන්තේන ඉස්ලාම් වාමි මෙයා දුනියේගේ කුරියාමලෙගේ ජසාය ඔති අල්ලාහ් අල්ලාහ් වයි කුරවණී තාංගේ නෆෙන්නානි දෙනෙන්නුනේ නැක ඉස්ලාම් දින් උංගන් නැදේනියේ දැන් ඉස්ලාම් දියුංගන මොකේනම් මරුවව මෆාකු දැන් ඒ හිසාබුන් රසූලුල්ලාහ් සම හදීස් පුරවන ඉදා මාතල් ඉන්සාන ඉන් ගත අන්හු අමලහු ඉන්සාන මරුවා හින්දුගේ එනගේ හුරිහා අමලෙන් හිසාබුන් කෙඩු නිය දෙන්න ඕනානේ නක කුර වෙන විස්කමේ තින්කමක මොන වෙනක සවාබෙන් නුලි වෙනේ තින්කමක මොන වෙයි යති හදීස් පුරව බෑ දැන් මිසාලකින් තාතිබෙන් කොම් මෙච්ච එක ඉස්ලාම් දිගෙන උගන්නා දිනකස් දීන් කියවෑ දිනකස් එහෙනම් වානි කොම් ෆෑදාය එම්මේ ෆරතම අස්හාබ් වේකලුන්ගේ අකීදායාවස් ඛිලාෆ් අස්හාබේ කලුන්ගේ අකීදා කි මර්වෆාවා මීහායකන් එව්වස් ඉහසාසෙන් වාන එව්වස් එච්චෙන් නීවේන දුනියවි එව්වස් කමෙන් එනා කන්වාන එකන් ගෙනි උමරුගේ ෆානුගේ තිබේ අකීදා වර්ගද බේ කලුන් බදරුහන් ගුරාමගේ දවහුග ඒ මරුවි කුෆරු කාෆරු කාෆරුන්ගේ සර්දාරම් බොඩතින් අබූ ජහුලා ෂයිබා උතබාමි මීහුම් මරුවි බදරුහන් ගුරාමගේ දවහුග එවලුගොණකන් අලෑලි උනෝ මීහුම් එවලුගොණක තුම් ෆෙමච්ච රසූලුල්ලාහි සසම හුට්ටි වඩාගෙන දන්නවනි හල් වජත්තුම් මා වඅද රබ්බුකුම් හක්කා අල්ලාහ් තියබෑ මෙහුනම් වාදු කුරවි කන්තත්ත තියබෑ මෙහුනම් මිහාරව ෆෙනේ හෙය්‍ය හග්ගගතුව තිවන්න මෙන්නම් අල්ලාහ් වාදු කුරවි කන්තත් තිවන්න වන් දෙක ෆීම නස්රු අල්ලාහ් දෙවි නස්රු තිවන්න මෙන්නම් යති ෆෙනිෆය උමර වල උමරගේ ෆානු හරි හයරාම් වේ වඩාග උමරගේ ෆානු විදාලවනි අල්ලාහ් රසූලයි මරව ෆතිවයි කියයි ඒක දලීල පුරණ කී කොහොමද දලීල පුරණි මරවෆා මීහා නී වේනකන් යස්සාව වේකනුගේ සකීදා ඒ හින්දු රසූලුල්ලාහ් මහදීස්වල කරන්නේ ඒ උමරේ මිවගුතු කලේග ෆානවස් තිම එමිහුන්නන් ඉවේ වරක ඉව වඩෙන්නු ගන්නවානේ ඒක මානේ කී වගුතු අල්ලාහ් එමිහුන්නන් හිතාමයිගේ ගොතුග රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ බස්ෆලු ඉවෑ දෙවි එංගම ඉල්මරින්ගේ අකීදායි අහ්ලුසුනල් ජමාතුගේ අකීදා අල්ලාහ් මර වෆාමියන් අදි හිලේකන් ඉව්‍ය කසිවේනේ ගියාමෙද්දෝ ගෝති හංගඩ වාහක දක්කාන හංගඩ එන වුණානේ කීවෙන් හේ තිවාහක දක්කාන තිවන්න ඛිලාෆා এইগুলো কী কী হাঙ্গাড় কুরআন গতি বাক আন্তকন আল্লাহ আন্তক কুল্লশাই තිමන්නමන්න අල්ලාහ් බාහක දෙක්මුග බාර දෙවිය කලංගේ යකලංගේ රාද කර වෙච්චක බාහක දෙක්මුග බාර දෙව බාරාත හිල ඉච්චි රසූල ඇසලං කුර වැෆේ බාර ගස් ඉච්චි එක දෙෆානු ගමර හිඟා ඇසේ බාර මේ අල්ලාහ් කුර දුවන්තක එකලංගේ ඒවගුතු බාර දෙව වැෆියා එකලංගේ ඉවුම්ග බාර ඒවගුතු දෙව වැෆියා ඉවෙන එහෙම වගුතකුණී වෙන දැන් රසූලුල්ලාහ් සුන්නතුන් සාබිතවත් මහල්ලෙග්ග ඉවිදාන ඒ හදිස් හොල් කරවන්නේ තියබෑමිහු මයිතා වලුලා අන්න වගතුග තියබෑමිහුගේ ෆියවලත හොගේ අඩෝ එනන් ඉවේනේ ෆියවලත හොගේ අඩෝ ඒ වගතු එනන් ඉවේනේ ඒ ෆියවලත හොගේ අඩෝ ඉවේනේ එයි ඒනන් හැම එකනි බයන් කොද්දේ උමන් මිහාර කලේ දූක ෆාලු වරින් වසදී අයියේ ඒ වගතු ඉවේනේ ඒනේ මතීග හිඟා කන්ද දෙන්නී ඉවේනේ දෙන්නේ වෙන. ඒ ගුරුආනුගේ සල්ලාහ් කරවැෆමනි වමා අන්ත බිමුස්මිඉන් මන් ෆිල් කුබූර් කලේ ගෆානක කවවලුගේ තිබේ මිහුන්නකන් ඉවවන්නු දෙවේ නේ. එමිනක ඉවෙන්නු දෙවෙන එහෙම මරුවෆ තිබේ මිහුනකන් අඩෙන් නීවෙන අදි තදෙව්වෙ සිහසාසෙන් වානේ ඒක දලීල හිකොබ අබ්දුල්ලාහ් ඉබ්නු සුබෛර් එයි අබූ බකර්ගේ කාෆ දරිකලුම් අබූ බකර්ගේ දරිකඹලුම් අස්මා ඉමම් මහෆුලු අස්මා ගේ අරිහ වඩාන් දන්වනි එය මම මාෆුලාය තිවන්නගේ අහුල් වෙන තිවන්න දූ කොල්ලාෆිය මේ දරින් තවස් තිවන්න දූ කොල්ලාෆිය එහජ්ජාජු එරවාස්ගේ ෆුලා ගේ ෆුලුගා අබ්දුල්ලාහ් ඉබ්නු සුබෛර් හංගුරාම් කොල්ලා දැන් අස්මා විදාලවනේ දරෆුලාය දරෆුලහක් ගොහරනමයි කනිවසන් කුරාම් කුර ආර්ය ශහීද වෙජ්ජමත් දාන්ද විදාලව තිවන්න ශහීද වෙදාන තිකිනුන තිවන්න බිරු ගන්නනි තිවන්න බිරු ගන්නනි තිවන්න මරොම ෆහුග තිවන්න හරිගඬ එන මිහුන් හදාපාන එච්චකාමදේ වරන් නුබය කොන් හියානිතර කොන් හිතී කලේපාන ගාරිගඬ හජ්ජාජෝ අස්මා කි කේ විදාලවනේ රසූදාගේ බොඩ සහාබි යබේ කමලේ විදාලවනේ දරෆුලාය දරෆුලන්නු ෆෙනේ මිහුන් බකරි එච්චි සබහ කොග්ගෙන් ඒගේ මස් ගණන් යොන් හදාලා එච්චි කොරෑ කුදි කුදිකුන් අදියවරුන් කක්කෑගෙන රෝෆිලුවෙන් කෑලනීය ඒක මානේකෝ මානේකි මර්මෆා හරිගණට කව්වේ සෙව්වසිය සාසෙන් නුවාන කිතෙන් වරත් තෙලියකස් වීකියාකස් නුවාන හරිගණට කයි සාස එහෙන් ගමන් ඒ අස්සාවේ කලුන්ගේ අකීදාස් ඒ ගොතන් අකීදා වාන්ජි හැනි මෙහෙමරණි මර්මෆා මිහා එතා ඔන්නර කලෙම් දක්කා හුරියාවකෙන් අහානේන දැන් කිව්වා හකවස් නොදැක්කේ එනම නහානේ වාහකන දෙක්කේ කියබේ හැම එකන වාහකනු දක්කාති එකන් හැබැයි මෙන්න එයි ෆෙන්න කමෙන් ඉන්සාන යර මියකන් අඩුයි එකම මියකන් නේ ගේනතා දෝහල වෑන් ඔන්නර ෆෙන්න කමෙන් මියකන් නේ ගේන එන්නු ෆෙන්න ඉති එබුණ ඇති වානේ සාබිත කුර එබ ෆෙන්න ඔන්න ඇති ඒති දෙන්න ෆීම කුරණි ඒ වාහකයන් දක්ක වාහක දක්කා ෆී එගේ නේ මෙන්න ඉවේනේ අඩු ආහෙන් වීම එන එබුණනි වාහකේ දක්කා කමක ගබුලෙන් නුකුරේ වෙස් මියක් මර ෆාමිය කීවෙන් ගබුලු කරන වාහකස් දක්කානේ පුනම් කියන්නේ නර අඩුයි වුන් එන අඩුවේ කම ඉන්සාන කන්නේ ගේනේ ಫೆನ್ನ ಕಮೆಂಗ್ ಇನ್ಸಾನ ಕನ್ನೇಗೇನೆ ಎ ನೇಗೆ ಕಂತಂಗೆ ಸಾಬಿತು ಕುರಿಯೇನ එන ෆෙන්නම් වෙස් ෆෙන්නා ලෝහලන් ඔජ්ජ අඩු වෙසි වේන දැන් වාහක දෙක් වාහක දක්කා ෆි අඩු වෙන විය එහෙම කයි මුන්න වාහක එන දක්කානේ වාහක දක්කා මීන්ස් මීහුන් ගබුල් කො ෆෝන කන්තත් මේ කාල කන්තත් ආ නූන මිහාර එයි රසූලුල්ලාහ හදීස් වල අන්නවුම් අහුල් මෞති මරුගේ අහිකේ ඒ නින්ජා කි මරුගේ අහිකේ නිදියයි ඒ නින්ජා කියස් මරුගේ වත්තර මරුගේ වත්තරෙන් ඒ නිදීගව සල්ලාහ් සුබ්හානහු තාලා ෆුරාන් නංගවකම ගුරුවානුගේ එබොයි අල්ලාහ් වහයි කුරවෆනි අල්ලාහ් යතවෆල් අන්ෆුස හීන මෞතිහා අල්ලාහ් කියයි ෆුරානත හිප්පවා ෆරාතේ හීන මෞතිහා ඒ මර්වාවගතුග වල්ලති ලම් යමුත් ෆී මනාමිහා අදි මරු අස්ලු නුවාෆරාත වෙජ්ජා නිදාවගතුව සල්ලාහ් උෆුල්ලවයේ ඉප්පවයේ මරු දෙන් එකලාගේ අස්ලු මරු මන් නියා කුරවෑෆියා ෆුරානෙන් අඹරෙන්න ෆොනුවානේ අදි එන අස්ලු මරු මන් නියන් නිය නුකුරවෑෆියා අස්ලු මරු මන් නියා නුකුරවෑෆියා ෆුරාන අඹරා ෆොනුවානේ ගුරුවාන ගල්ලෝ එබ එංගමුන් එතාග මරු හිප්පවා වාහක වෙසෙබොයි දෙන් ඒ හිප්පවා ගොයිද්දෙන් එයි ඉන්සානාකට එන්නෙන් අංගවැෆෙන් එහෙම ඒ බයහන් කරවැෆාවා වර එංගෙන් ජයන මම නිදාව ගොතුක නිදීම කණේගේ මියක වානවා ඒ කෑරිගෙන් හිඟා කන්තත්තකෙන් නේගේ කෑරිගා වාකන්තත්තකෙන් නේගේ එහෙන්කම නිද්ජ කියලෙන් අස්නමරෙන්නෝ හෙන්නම මරුගේ වත්තරකේ අල්ලාහ් වහී කරවණේ මරුගේ වත්තරෙන් ඒ රසූලුල්ලාහ් සමහදීස් වලම සාවිතේ මරුගේ වත්තරෙක්කම එයි කුඩ මරුකම අදි බොඩ මරකී එයි අස්ලු මරෝ උඩමරුකම වෙස්මුණ විධානෙයි නින්ජා කියෙයි එංගමුන් නිදාෆනු හේලාසෙ බර කිතම් මීහුන් නිදාෆන දොනු හේලා බර කිතම් මීහකු එබැයි මරුවෙපා ආයකලේක ෆාන් මිහා නින්ජා කිය අස්ලු ඒගේ ذاتුක වුදු ගෙල්ලේ කමෙන්නු යාර නිදි නිදි වුදු ගෙල්ලේ එච්චක වී නිදීගේ එබන් ඉහ්තිමාල් වුදු ගෙල්ලේ කමෙ මෙදුවරි වමුගේ ehen kamun e wudu gelle echkan nidivi ege zaatuga wudu annu gelle ninja kunna ehen kamun tahri ehema nidi ege zaatuga wudu gelle kam gawanama huriha bawategge nidin gellunis yaru ishinde dangalan hamajjegen inde tanakunu nulengi inde ehen jehen ninja kun wudu lennu gelle ehema enge ta nidi ege zaatuga wudu nu gelle echnu kan eiki ninja kiyege zaatuga wudu gelle echnu hagigatuga nidi nidafi miha wudu kurare amru kurawafewani e nidiga ene kurave kamenne enge netiye eba e farwa beruwe wudu gelle kan tattan e bohri medweri wefa ehen kamun ihtimal e wudu gelle kam medweri wan kamuga ehen kamun wudu gelle che kam gani dihimeni gendi ai egotun rasulullah sallallahu alaihi wasallam ekale ek fan wudu len nugelle ekale fan awhar fulu leppe vias sida e kamakunne sababa ki ekale fan hadis fulu korabani timan kale ek fanu gello le ni dani hiten nu nidae timan kale fanu hiten nu nidae ema hit hinnu nidanya wa ihsas wan ta huriya kame ෆාන එංග වඩා ගන්න එකඩේ ෆානුක අරි මිහ කොයස් බුනා හුරි හැච්චෙ සකඩේ ෆාන ආහාර ෆුල ලප්පා ෆෝන් නවා යෝගා කෑරි ගහින් මිහ කොවාහක දෙක්කස් ඊ වඩා ගන්න විස්නේ ඉහසාසෝ එකඩේ ෆාන ඒ සබක හිතෙන් නොනිද ඒ එකඩේක ෆාන ખાસ කමේ මුජිසාතෙන් ඒ මුජිසාත එහෙ මිහ කන්නෝ ඒ ඒ ખાસ කමේ ලිබිෆයි හින්නු නුනිදාෆලෝ නිදා නිදාගතක එහෙ මිහ කන් අල්ලාහ් දෙව්වා ෆෙන්නෙන් එකමේ එහෙන් කමුන් එකඩේ ෆාන උලුණු ගෙල්ලෙන් නිදියා දජ්ජාලගේ ෆිතුනයා කුරිමතිනා ආ ඒරෝයම කුතිබේපය දැන් දජ්ජාල ෆාලවානේ දුවහන් ඉන්සානක එංගි ෆන්නේ එහෙන් වෙගෙන් දජ්ජාලගේ ෆිතුනය කිවර බොඩ ෆිතුනය එහෙන් වෙගෙන් කුරීග නබින් අදි මේ උම්මතුගේ නබියයි කුරීග නබින් වෙසෙ බොහරි දජ්ජාලගේ ෆිතනන් රක්කාතර කොද්දේ මගේ දි වඩාගෙන අල්ලාහ් ගාතරතු දැන් දජ්ජාලු ෆාල කුරවානේ අල්ලාහ් සුබ්හානහු තාලා ෆාල කුරවානේ දුවහන් ගියාමතුගේ බොඩ අලාමාතෙන් එයි එන්කමුන් ඒ අගොණමෙන් බස් දුවා කුරන් අංගවෑෆයෝති දජ්ජාලුක ෆිතුනයි රක්කා තෙරියුමා දුවා කුරන් ඒ ෆාල කුරවානේ දුව හෙන්නේගේ ඇතිවේ ඒ ෆිතුනයි කුරම තිලාංජන ශක්කේ වස්නගේ දජ්ජාල ෆාල වර්තිබේ තිබෙමියෝ එරංගලුතාදෙන් ඒ ෆිතුනයි ආමුක කුරින් අල්ලාහ් ගාදුරත දියුම් ඒ ෆිතුනයි කීමාකන් කිරියාවස් බලි කරමියකන් ඊමාකන් මතින් උතිවේ වේනේ ෆර්බද ෆර්බද වර්ග ඊමාකන් හුරි මියකන් ඊමාකන් මති සාබිත වෙලේ වේනේ යදවස් වර්ග සුබ්හානල්ලාහ් මියන් අද ඊමාංකම් හොරි මිහුන්නකන් නොති වෙන ඊමාංකමක් අලගොණ මෙන් කාලා ඊමාංකමගේ ප්‍රතිව සර්ධනාකම් මියද ගෝයල් කොලකංග බදේවේ ඒ කාලේ ඊමාංකම අලගොණ මෙන් තෙරේ ගමීරි සාබිතු කමන්නේ එහා පොඩක මිකා මිගොතන් ඊමාම් වෙගෙන් දජ්ජාලගේ ෆිතන සලාම වේදාන කුරිමතිගේ හර්ගස් ෆලවනි මාරව ෆතිවි මිහුන් තදිරුවනි ඒ ඒ වරුමිය කත්තබාන මෙහුන්නාන මිහාරවස් ඉල්මරේකේ කියා මිහකු මිසාලක ටීවී එකෙන් අර එච්චක් ගෝයාලියස් මිකබූල කරවනේ ඉල්මරියක මිහෙන් පුඤ්ඤය කියා මුණලාරන් එක බූල කුරණි මිහොන්ත ඒ හැම ඉල්මරියක දැන් දජ්ජාල වෙන කුරිමතින් දලීලත දක්කායරුග කාහුග බහෙන් එන ගබූල කුරානි එහෙන් අදි බයන් කොල්ලා ඉච්චෙන් නුදක්කා මිහෙන් වාහක දක්කාල මිහෙක්ගේ බස් ගබූල කුරාන තමීහා හැම එනාදි මද්දානේ හුරිහා මේ බොඩ බෑකට ජහ ගන්නා නේ න බොඩ බෑකට කිරියා ඊමාකන් හිතුක බල කර මිහාවස් දමා ගන්නා නේ මෙහර දලීල් වදි මිදක්කනේ අලගොණ මෙ මිදක්කනේ කුර්ආන සුන්නතුන් දලීල් බයෙන් මෙහෙම කියන්නේ මෙවැනි ඉල්මරියකු මෙහෙම බුණ ෆේ බොතේ මෙනේ ඉල්මරිය බයෙන් ඉල්මරන කි සූෆින් එමිහුන් ඉල්මරන නේ බුණා මිහම් බයෙන් මිහුන් නකියයි දීනු ගවස්නේ මිහුන් මස්හබතහුගේ අහුල් වරින් තාස්සු වා මිහුන් එමිස් මිහුන් බයන් කුරු කොෆෝරි වාහක බඩති ඉල්මරින්ගේ වාහකතක කියා බයන් කුරානේ එමිහුන් ඒ බයන් කුරා අයරගේ බගබූල් කුරවේ ඒ දීනි කන්තත්තක්කම එයාදි මිහෙම් බුණලුන් කුර්ආන සුන්නතුන් මි දලීලු මිහාර මි දකෙවෙනි මිසාලකා මියක් ගබුලකෝ ඒති ගබුල කුරාර දජ්ජාල් පුරිමතිග ඒ ෆිතුනත ඉම්තිහාන තං එන හෙරකන් තත් ෆාල කොල්ලාර ඒන කාකු තබනුවානි ඒන තබාවෙන් දාන මිහෙන් ඊමාකන් හුරි හුරි හැම්මේ ෆර ෆර්බද වර්ග ඊමාන් තරිකන් හුරි මිහුන්න කිරියා සාබිත වෙලේ වෙන එදුවහුගා එහෙන් කමුන් දුවා කුරංග වෙජිහෙ ඒනගේ ෆිතුනන් සලාම කුරවම kita dua suan kamar. Eta dua hebban hati. ಗಬೂಲನ್ನು ಕುರವಾನೆಗೆ ಕುರಿನ್ ತೌಬಾ ಇಫಾವ ಮಿಹಕ್ ಫಿಯವ ඔහු ඒ මිහුන තවබාව කන්නොස් ජිහෙන්නු නර මුරාද කියතංග තවබා දෝගේ දොර බන්දුවිය දෙම් මිසාරක මුකල්ලෆුන්න කියබාලව ෆාව මිහුන් ඒ මිහුන් මිසාරක ෆාෆ එක්ක ෆෞරජ්ජක එමනක තවබායන් වෙන කුරින් තවබාය ෆෞර මිහක දෙම්මස් වෙන්නේ ඒනා ඒරවාදි මුස්ලිමුන් තිබේ නගලංග ෆලාතුන් ඉරවරා ආයරුවා නරු ගියාමතෙක් ගාමෙන්වාන මුස්ලිම කූට්ටය බිම්මතික මුස්ලිම කූට්ටයෙන්වාන පුළඟ ෆරාදුන් ඉරෝරම ෆහුගාදිය බහරිකන්තත්තවාන එදෝගදී ඊමාන්තවාන මිහුන්තා කාෆරුන්තා ඒරුන් ඊමාන් කමක පුරේ නුකරන කුරන් ඊමාන් බෙ හුරි මිහකු ෆියව අදිය බහරි අදි මිහුන්තා ජනවාර ෆදෙන් දුනිය ගුල මුන්දාන ඒ වහි හුරි ඊමාන් කන් එක්කොන් නැතිගෙන් දා හින්දුක මිහුන් එබ්ස් කාල ෆාෆෙක් කුරාක මගු මච්චේ මිහුන් කුරි මච්චේ නෝන අසිනේ එබ්ස් කුරා මුන්දාන ජනවාර ෆදා ni hunkuri mati ka magotam mati ka erakat den onnan insaniyat wanta kame bes akhlaqe rivati sifae ekale bes etche faalen wasmane faahagai bes miha kan nukurawe rivati sifae nuba sifae kun rivati sifae faahaga bes nukurawe miha kan e daraja mihun vettigen daan ඒ ගියාමෙත් දොස් ගායම් වානි ගිවිම් මතීක තිබි එම්මෙ නොබෑ මහලුංග මච්චා ඒ වගතුක තිබේ මිහුන කියවරන්න බෑ බෑ සුහාන් එනම් වෙජ්ජ මිහුගේ සුල් පුතා හොයායි ناجز علي بين جزالي بين دم يار نو بام يك وجه دن نو با كوتا دن ولا من دان يس دن امام وانا يوتي خبر دي فير امام ما كون دن نتيبس كهلا فادا اي كورين او ماروما كنو دهني دن ebahuri eh, ane mihal misa kahfi surai das koffi miha kahfi surat kufra tama ayta das koffi miha dajjal ga fitna allah rakka ter kod debane er kure ven kan datta ha